කියලා කියන්නේ කුමක්ද කියලා. ස්වාමින් වහන්සේ තුන්සිත පාදවාගෙන දානය දෙනවා කියන කාරණේ නෝනා දැන් ඔය අපේ සූත්‍රගත ධර්මයක තියෙනවා ඔය වේලුකණ්ඨකේ නන්දමාතාව කියන අනාගාමී උපාසිකාවගේ තියෙන ගුණයන් ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනකොට ඒ වේලුකණ්ඨකේ නන්දමාතාවගේ තියෙන එක ගුණයක් තමයි එයා පින්කමක් කරන්න ඉස්සෙල්ලා සිත පහදාගෙන ඒක කරනවා. පින්කම කරන වෙලාවේ සිත පහදාගෙන ඒක කරනවා. ඒ වගේම පින්කම් ඉවරුණාට පස්සේ සිත පහදාගෙන කරනවා. තේරෙනවද? මෙන්න වේලුකණ්ඨගේ නන්ද මාතාව කියන අනාගාමී උපාසිකාවක්. ඒ අනාගාමී උපාසිකාවට පුළුවන් මේ දිවසින් දෙවියන් එක කතා කරන්න. එයා දිවසින් දෙවියන් එක කතා කරනවා. එයා ඊට ඉස්සෙල් දවසේ සමාධියෙන් පසු වෙනකොට එයාට සතරවරන් දෙවියෝ පෙනී හිටලා කියනවා හෙට දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට එනවා කියලා. කියලා දෙවියා අතුරුදහන් වෙලා එනවා. මේ වේලුකණ්ඨගේ නන්ද මාතාව මේ මොහොතේ ඉඳන් මහා විශාල දානයක් සූදානම් කරලා තියෙනකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. ඒකෝර සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා මං කිසිම කෙනෙකුට දැනුම් දීලා නෙමෙයි මේ ගමට ආවේ. නමුත් මේසා ලස්සන්ට දන්පැන් පූජා කළා කියනවා වේලුකණ්ඨගේ නන්ද මාතාවන් ගැන ඔබ කොහොමද දැනගත්තේ කියලා. ඒතකොට වේලුකණ්ඨගේ නන්ද මාතාව කියනවා ඊයේ රාත්‍රියේ මං සමාධියෙන් පසු වෙනකොට මට සතරවරම් දෙවියන්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා මේ විදිහට ඔබ වහන්සේ මේ ගමට වඩිනවා කියලා දැනුම් දුන්නා කියලා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වේලුකණ්ඨගේ නන්ද මාතාවගේ හැකියාවන් ගැන සතුටටපත් වෙලා තමයි ඔය වේලුකණ්ඨගේ නන්ද මාතාවගේ ගුණයන් ගැන කියන්නේ. එතෙන්දි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා වේලුකණ්ඨගේ නන්ද මාතාව දන් දෙන්න පෙරාතුවක් සතුට වෙනවා. දන් දෙන මොහොතේ සතුට වෙනවා. දානින් පසුව දීලා සතුට වෙනවා කියලා. මෙන්න මේ කාරණා තුන ගිහි පින්වතුන්ලා තමන් කරන ඕනෑම පින්කමක් දානමය වේවා, සීලමය වේවා, භාවනාමය පින්වා මේ සෑම වෙලාවකම මේ තුන් සිත පහදාගෙන මේ කටයුතු කරන්න දක්ෂ වෙන්න. මොකද වර්තමාන සමාජයේ නෝනා මේ තියෙනා වූ අකුසල් මූලයන්ගේ බලවත්භාවය නිසා මේ තුන් සිත පහදවාගෙන දන් දීමේ යම් යම් අපහසුතා සමාජයට තියෙනවා. මෙතෙන්දි කියන්න තියෙන එක ධර්මයක් තමයි බුදුරයන් වහන්සේගේ සූත්‍රගත ධර්මයක් තියෙනවා බුදුරයන් වහන්සේ අවසාන කාලේ මේ චුන්ද කර්මාර කියලා රන්කරුවෙක්ගේ ගෙදරකට දානයක් යනවා. මේ රන්කරුවා තමන්ගේ දානෙට වැඩිය සෑම ස්වාමින් වහන්සේ නමකටම මේ රත්තරන් වලින් හදපු වාදන වල තමයි දානේ පූජා කළේ. මොකද මේ රන්කරුවා තමයි සියලුම රජගෙවල් වලට මේ රත්තරන් බඩු හදන්නේ. මේ රන්කරුව රන් වාදන වල තමයි දානේ ජලය ඔක්කොම පූජා කළේ. දැන් මෙහෙම පූජා කළා දැන් බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා සංඝයාත් වැඩ ඉන්නවා ස්වාමින් වහන්සේලා 50 100ක් වැඩ ඉන්නේ ඇති. දැන් රන්කරුවා ඔක්කොම දානේ දෙද්දී දානි දීලා ඔක්කොම අහවරලා දන් පිළුණාට පස්සේ රන්කරුවා දකින්නවා මැද හරියේදී එක ස්වාමින් වහන්සේ කෙනෙක් අර රන් භාජනයක් අරන් පාත්‍රය තුල දාලා වහගන්නවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා මෙතන. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ සංඝයාත් එක්ක ඉඳිද්දි මේ එක රාමුදුරුව කෙනෙක් අර රන් වාදනයක් අර වතුර වල දාන තිබේ වාදනයක් අරන් පාත්‍රයට දාලා පියනේ වහගෙන සද්ද නොකර හිටියා. දැන් මේ රන් කරුවා මේක දැක්කා. දැක්කත් එක හැඟීමකින් ඉරියව්වකින්වත් ඒක පෙන්වන්න ගියේ නැහැ. තේරෙනවද? දැන් ඉතින් බුදුරජාන් වහන්සේ මේ මොකුත් දන්නේත් නැහැ, දැක්කෙත් නැහැ. බුදුරජාන් වහන්සේ දන් ඉවර වෙලා දැන් රන් කරුවාට පුණ්‍යානුමෝදනාව කරනවා. පුණ්‍යානුමෝදනාව කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා චුන්ද කර්මා දානයක් දෙද්දී මේ තුන්සිත පහදවාගෙන දන් දෙන්න ඕනේ. තේන දාණයෙන් පෙර ආතුවත් සතුට සිතින් දන් දෙන්න ඕනේ. දන් දෙන මොහොතේ සතුට සිතින් දන් දෙන්න ඕනේ. දාණයෙන් පසුවත් ඒ සතුට තියෙන්න ඕනේ කියලා. දැන් බණ කියලා ගියාට පස්සේ චුන්ද කර්මාර බුදුරයන් වහන්සේ තනියම කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු ධර්මයේ ඇත්ත බලන්න මට ගොඩාක් සතුටු මේ ධර්මය ගැන මොකද මම මේ දානීය පූජා කරන වෙලාවේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් මේ රන් වාදනයේ අරගෙන පාත්‍රය ඇතුළට දාගත්තා. ඒක දැකලත් ස්වාමින් වහන්සේ මගේ හිත මන් නරක කරගත්තේ නැහැ. මගේ සතුට මන් නැති කරගත්තේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා චුන්ද කර්මා මේ ශාසනයේ පැවිද්දෝ හතර දෙනෙක් ඉන්නවා. පළවෙනි පැවිද්දා තමයි මාර්ගය සොයාගත්ත කෙනා. මාර්ගය සොයාගත්ත කෙනා තමයි පළවෙනි පැවිද්දා. ඒතකොට මාර්ගය සොයාගත්ත කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. දෙවෙනි පැවිද්දා තමයි මාර්ගය අවබෝධ කරගත්ත කෙනා. මාර්ගය අවබෝධ කරගත්ත කෙනා කවුද? රහතන් වහන්සේ. තුන්වෙනි කෙනා තමයි මාර්ගය තුල හික්මෙන කෙනා. මාර්ගය තුල හික්මනවා කියන්නේ කවුද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකුදාගාමි, අනාගාමි. හතරවෙනි කෙනා තමයි මාර්ග දූෂකයා. තේරෙනවද? දැන් මේ ශාසනය තුල භික්ෂු ශාසනය තුල මේ හතර දෙනෙක් ඉන්නවා කියන්නේ. පැවිද්ද හතර දෙනෙක්. එක්කෙනෙක් මාර්ගය සොයාගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ, මාර්ගය අවබෝධ කරගත්ත කෙනා රහතන් වහන්සේලා, මාර්ගය තුල හික්මෙන කෙනා අර සෝවාන්, සකුදාගාමි, අනාගාමි මේ පිරිස, ඒ වගේම හතරවෙනි කෙනා මාර්ග දූෂකයා. ඒ කියන්නේ මේ ශාසනය තුල මේ කණ්ඩායම් හතරම ඉන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ දාන ගෙදරේ මණ්ඩපය තුල මේ හතර දෙනාම හිටියයි දස්. හතර දෙනාම හිටියානේ. මේ හතර දෙනාම හිටියා. ඒ නිසා අපිට එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මණ්ඩපේ හතර දෙනාම ඉඳලා චුන්ද කර්මාර් හිත දූෂණය කරගත්තේ. ඇස් දෙකට පෙනිපෙනී රත්තරන් වාදනේ පාත්‍රය තුල දාලා වැහුවා චුන්ද කර්මාර් කවදාකවත් ගැටුනේ නැහැ. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සාසන අර්ථයන් යම් ප්‍රමාණකින් දුර්වල වෙනකොට අපිට සමහර විට ස්වාමින් වහන්සේලා නොදැනුවත්භාවයෙන් වෙන සිද්ධීන් නිසා පුංචි පුංචි වැරදි සිද්ධ වෙන්න පුළුවන් තේරුණාද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම දානීය දෙන වෙලාවෙත් දානීයට පෙර ආතුවත් දායෙන් පසුවත් මේ සිත පහදවාගෙන දන් දෙනවායි කියන කාරණේ වර්තමානයේට ගොඩක් වටිනවා. එහෙම නැත්නම් අද වර්තමානයේ දානයක් දෙනවා කියන එක නෝනා බරපතල ප්‍රශ්නයක්. මේ රුපියල් 100ක් 200ක් 300ක් වේදම් කරලා දන් දෙන්න බෑ. සමහර විට 50000ක් වෙන්න පුළුවන් 25000ක් වෙන්න පුළුවන් ඒ වගේ බරපතල මුදලක් වියදම් කරන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ගේ සැපේ උදෙසා, ඒගොල්ලන්ගේ සතුට උදෙසා, ඒගොල්ලන්ගේ අනාගතේ දරුවෝ උදෙසා තියෙන සල්ලි කැප කරලා තමයි ඒගොල්ලෝ දන් දෙන්නේ. තේන්න. ඒ නිසා මේ දන් දෙද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඒ දාණයෙන් ලබා ගන්න තියෙන සැබෑ ප්‍රතිඵලෙ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් දෙනා එකතු වෙලා ගොඩාක් ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ගියා. දන් දෙන්න ගිහිල්ලා යනකොට දැන් ආරණ්‍යයට ගියා හරි සතුටෙන් දන් දෙන්නේ කි. සතුටෙන් යනකොට ආරණ්‍ය එහා පැත්තේ තරුණ සාමණේර හාමුදුරුවෝ ටිකක් ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහනවා දැන් ඕක දැක්කා. දැකලා දැන් කොහොම හරි දාන වෙලාවේදී අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක අර ක්‍රිකට් ගහපු තනු ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා දැන් දානේ ගන්නවා. දානේ ගන්නකොට අනේ අර දානේ සංවිධානය කරපු දෙවනි මහත්තයා ඒකට දැඩි විදියට ගැටුණා. බලන්නකො අර ක්‍රිකට් ගහපු හාමුදුරුවෝත් ඇවිල්ලා මෙතන දානේ ගන්නවා කියලා ගැටුණා. ඒතකොට බලන්න තුන් සිතට මොකද වුනේ? දානේ දෙන්න ගියේ සතුටේ. නමුත් දානේ දෙන වෙලාවේ සිට අපහදගත් තේන්න එතු දානෙන් පස්සෙත් අනිවාර්ය මේ සිත දුර්වල් කරගන්න එතකොට අපරාධයර දහස් ගණන් සල්ලිවේ දං කල වානවලට දහස් ගණන්ගෙන් දීලා අර කලා උදේ අර්ථයක් තියෙනවාද අර්ථයක් නැහැ තේන්න එනිසා අපි දකින්න අකමැති දෙයක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ දකින්න කෙනාගේ වරදක් නෙමේක ඒක හොඳට තේරුම් ගන්න ඒ අපේ මකුසල් සංස්කාරය අපි අකමැති දේ අපිට දකින්න ලැබෙන්නේ දකින්න කෙනාගේ වරදක් නිසා නෙමේ අපේ තියෙන අකුසල් සංස්කාරයන් නිසා එතකොට අපේ තියෙන අකුසල් සංස්කාරයක් නිසා අපි අකමැති දෙයක් දකිද්දී අපි ඒ අකමැති දෙයට ගැටිලා තව තවත් අකුසල් රැස් කර ගන්නවා නම් දකින්න ලැබෙන්නේ මීටත් වඩා අකමැති දේවල් අනාගතේ. ඒ නිසා කොතනදීවත් දන් දෙන්න යද්දී සිල් සමාදන් වෙන්න යද්දී පින්කම් කරන්න යද්දී අනිත් කෙනා කරන දේ එයාගේ ක්‍රියාවන් ගැන හිතන්න හොයන්න යන්න එපා. සංඝයා අරමුණු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අරමුණු කරගෙන අර ක්‍රිකට් ගහපු හාමුදුරුවන්ටත් දානි පූජා කරන්න ඔබට ආනිසංස ලැබෙනවා.